වනින් සුගත සාක්‍ය සිංහ සසරදිනු බුදුපියා වනින් සුගත සාක්‍ය සිංහ සසරදිනු බුදුපියා රමණී මන්දාර කුසුම් රමණී වන්දාරකුසුම් කරමින පූජා බැක්තියන මේගී ගයා වදුම් සුගත සාක්‍යසින් සසරදිනු බුදුපියා මෝක්ෂේ සැපසාන්ති සැදු මොහඳුර ලොවෙහි බිඳලු මෝක්ෂේ සැපසාන්ති සැදු මොහඳුර ලොවෙහි බිඳලු සම්බුදු මාගේ සඳා සිහිකර නැමනා කරමිමා පරම අමා සම්පතා වනිම් සුගත සාක්‍යසිංහ සසරදිනු බුදුපියා වනිම් සුගත සාක්‍යසිංහ සසරදිනු බුදුපියා